මේ තමයි බුදුවරයෙකු සතු විශිෂ්ට හොයා ගැනීම. ඒ යුගය සඳහා. මොකද බුදුවරයෙක් නොවන කෙනෙකුට මේ සංසාරගත දෝෂයේ තිබෙනා වූ දුක්වලට හේතු පිළිබඳව අවබෝධයක් නැහැ. අවබෝධයකින් තොරව විවිධ කාරණා කටයුතු කරමින් සැනසීම හොයනවා. తాවකාලික කෙටි කාලීන සැනසීමක් තිබුණට එය ඇතිවන්නේ නැහැ, සැහැීමටපත් වීමක් බවට පත්වන්නේ නැහැ. අවසානයේ ජීවිතය ගෙවි යනවා බලාපොරොත්තු ඉටවන්නේ නැහැ. මෙබැවින් මේ කාරණේදී ඊට වැදගත් වන්නේ බුද්ධානුශාසනාවට සාන්දීම. බුද්ධානුශාසනාව තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට ඒ අවශ්‍ය කොටස ගැනීම තුළ සකස් කර ගැනීම. සකස් කර ගන්න අවශ්‍ය වෙනවා ධර්මස්සවණය කියන එක. එබැවින් අපේ සදහැවර පින්නතුන් මේ සංසාරයේ වැරදුන තේමාව අදහස කුමක්දයි නිවැරදි කරගැනීමේ බලාපොරොත්තුෙන් තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඕන. මෙහිදී තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා විශේෂයෙන් උපමා සහිතයි. උපමා වලින් තමයි සියල්ල පැහැදිලි කරලා තිබෙන්නේ. උන්වහන්සේගේ දැක්ම නැත්තම් උන්වහන්සේගේ දැක්මෙන් උපමාවකට හවුසු නොවන දෙයක් මම දකින්නේ නැහැ. ඒ තරමට උපමා මගින් මේ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. අපේ අවධානය අද යොමු වන්නේ විශේෂයෙන් ධම්මපදයේ තියෙන ගාථා දෙකක් සඳහා. මේ ධම්මපදයේ ගාථා සම්බන්ධයෙන් ගත්තල මම ඔබට එහි තියෙනා වූ ද්විත්ත ගාථා පිළිබඳ හැඟීමක් දෙන්න කැමතියි. හැම විටම සමහර තැන්වලදී ගාථා දෙකක් තියෙනවා එකට සම්බන්ධ. ඒ ද්විත්තෙන් පෙන්වනු ලබන්නේ වැරදීම සහ නිවැරදීම. එහෙම නැත්නම් ඇතැම් පදවල පද දෙකක් මේක තිබෙනවා. අපමාදෝ අමත පදං පමෝදෝ මච්චනෝ පදං කිව්වම මේ ගාථා දෙකේ පෙන්වන්නේ බාධා පද දෙකේ පෙන්වන්නේ නිවැරදි කිරීම සහ වැරදීම. සමහර ગાථා දෙයක් මගින් නැත්නම් දෙකක් මගින් එකක වර්ධින ආකාරය සහ එකක නිවැරදින ආකාරය පැහැදිලි කරන ලබනවා. ඇත්තටම වත්මන් සමාජයේට මේ වර්ධින වර්ධින ආකාරය තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තයින් පස්සේ තමයි වැරදිලා තියෙනවයි කියලා වැටහෙන්නේ. අනතුරු නිවැරදි කරගන්න මාර්ගය යන්න පුළුවන්. සැබවින්ම මේ සංසාර ගමන ජීවන මාර්ගය බුදුන් වහන්සේ වදාළ ආකාරයට නම් පුහුදුන් ස්වභාවයේ යනවා නම් ඒක අපි කොතරම් හරියයි කියලා හිතුවත් කොතරම් නිවැරදියි කියලා හිතුවත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව එහි කිසියම් වරදක් පවතිනවා. මේ වරද තමයි අපට ජීවිතයේ අසහනය පීඩා දුක් ගෙනත් දෙන්නේ. එබැවින් ඒ වරද තේරුම් ගන්න පුළුවන් වෙනකොට නිවැරදි කරගන්න අවශ්‍ය උපදේශය උන්වහන්සේගෙන් ලැබෙනවා. එවිට අපට මාර්ගයට අවතීර්ණය වන බවට පත්වීම තුළින් ඒ වරද නිවැරදි කරගෙන අපි හොයන්නා වූ සැනසීම හොයාගන්න පුළුවන් වෙනවා. අවංකවම පිළිගන්න ඕන හැම කෙනෙක්ම ජීවිතය තුළ සැනසීම හොයන අය කියලා. නමුත් සැනසීම සෙව්වාට 100%ක් සැනසීම ලබන්නට පුළුවන් කමක් නැත්තේ මේ බුද්ධ අවවාදයේ උණුසුම අපට ලැබී නැති නිසායි. එබැවින් මේ අවවාදයේ උණුසුම නැත්තම් සරණ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තේරුම් ගැනීමයි ධර්ම ශ්‍රවණී සිදු වෙන්නේ. මෙහිදී අපි අද භාවිතා කරනු ලබන්නේ ගයක් පිළිබඳ උදාහරණයක්. මෙහිදී මා මුලින් ප්‍රකාශයටපත් කළේ ස්වභාවිත නැත්තම් නිවැරදි කරගන්න ආකාරය. නමුත් දැන් දේශනාවේදී මා වැරදි වෙන ආකාරය පැහැදිලි කරලා නිවැරදි කරගන්න ආකාරය පැහැදිලි කරන්න කැමතියි. යත අගාරං දුක්ඛන්නං මේ පෙන්වන්නේ සෙවිලි නොකල ගිය දැන් ඔය වර්තමාන සමාජයේ තහඩු වලින් එහෙම සෙවිලි කරලා තෙමෙන්නේ නැතුව ගෙවල් හදාගත්තා වුණාට අපි ඉපදුන කුඩා සමාජයේත් අපේ ළමා කාලයේ සමාජයේත් නැත්නම් ಭಾರತೀಯ සමාජයේත් මේ වහලවල් සෙවිලි කරන්න තුන වර්ග පිදුරු වර්ග භාවිතා කරලා තිබෙන්නේ. එවිට අපිලිවෙලකට මේ තුන හෝ පිදුරු මේ වහලේ උඩට ගොඩ ගැහුවයි කියලා මේ නොතෙමි තියෙන්නේ නැහැ. ඒකට ඒ පිළිබඳ ශිල්පීන් ඉන්නවා ක්‍රමානුකූලව ගැට ගැසීමක් මගින් පිළිවෙලින් පිළිවෙලට අහුරන්න වෙනවා. එතකොට මේ පෙන්වන්නේ මනාව සෙවිලි නොකළ ගෙය. උට්ටි සමති විජ්ජති. වර්ෂාවෙන් තෙමෙනවා. මනාව සෙවිලි නොකළ බැවින්. ඒ උපමාව අරගෙන පෙන්නනවා එවන් අභාවිතං චිත්තං. එන්න මේ සමාජයේ ජීවත් වෙනවා භාවිතයක් නැති සිතක් තියෙන අය. ස්වභාවිතයක් නැති සිතක් තියෙන අය. අභාවිතං චිත්තං තියෙන අයට රාගෝ සමති විජ්ජති රාගදේශ මොහ නැමැති මේ ගින්නෙන් මෙතන වැස්ස කියන වචනයක් කතා කරනවා නැත්නම් ඒ වැස්සට තෙමෙනවා වගේ මේ ජීවිතයත් මේවයින් දුකින් දුකටපත් වෙන්න සිදු වෙනවා කියන එක තමයි උන්වහන්සේගේ පළවෙනි උපමාව. යථාගාරං සුච්ඡන්නං උට්ටි නසමත විඤ්ඤති. ඒ යම්සේ ඒ වුණාට මේ ගෘහය නැත්තම් ගය මනාව සෙවිලි කළා නම් එවිට ඒ ගේම පැරණි ගේමයි වැස්සෙන් තෙමෙන්නේ නැතුව යනවා. හේතුව ඇයි? මනාව සෙවිලි කළ බැවින්. එබැවින් ස්වභාවිත සිතක් පුරුදු කරගන්න පුළුවන්කට ජීවිතයේ රාග දේශ මොහ ගින්නෙන් පිච්චෙන්නේ නැතුව නැත්නම් ඒවා තෙමෙන්නේ නැතුව ගත කරන්න පුළුවන්. එතකොට අපිට මේක කියන්න පුළුවන්කමක් තියෙන්නේ ගයක් උපමාකට දේශනා කළ ධර්මය කියන එක. දැන් අප ගයක් කිව්වහම අරමුණු කරගනු ලබන්නේ අප ජීවත් වෙන නිවස. නමුත් මෙතන ගේ කියන වචනේ භාවිතා කරනු ලබන්නේ ඔබේ ශරීරයට. එතකොට ඔබේ ශරීරය නැත්තම් ඔබේ සිතට. ඒ සිත මුල් කොටගෙන ජීවත් වීමේදී ජීවිතයේ කරදරවලට හිරිහැරවලට දුක්වලට පත් වෙන ආකාරය තමයි මේ සෙවිලි නොකල ගේට උපමා කරන්නේ. මනාව සෙවිලි නොකල ගේ රැස්සෙන් තෙවෙන්නාසේ අවහවිත චිත්තයක් ඇති පුද්ගලයා ජීවිතයේ දුක් සුසුම් සහිතව ගත කරනවා. මෙහිදී මා ඔබට මේ දුක් සුසුම් පිළිබඳව කතා කිරීමේදී බුදු සමයෙන් පෙන්න නිවීම පිළිබඳව අර්ථකතනය යම වරක් යලියතාවක් පැහැදිලි කරන්න කැමතියි. තාමත් අපේ සමාජයේ බෞද්ධ පින්වතුන් කල්පනා කරනු ලබන්නේ ජීවිතයේ දුකයි, එහෙනම් දුක නැතිව තැනක් ජීවිතෙන් එහා පැත්තේ තියෙනවායි කියලා. මේ අර්ථකතනය වැරදි. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ නිවීම සැනසීම ජීවිතෙන් එහා පැත්තේ තියෙන එකක් නෙවෙයි. ජීවිතය තුල තියෙන්න ඕන. හැම දෙයක්ම අපි ජීවිතය තුලයි සැනසීම හොයන්නේ බුදුන් වහන්සේගේ ඉගැන්වීමක පවතිනවා. උන්වහන්සේ පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති කියන මේ වාක්‍ය පදය මම නිරන්තරයෙන් ඉදිරිපත් කරනවා සමාජයට. නිවුණාව බුදුන් වහන්සේ නිවෙන්ට බණ කියනවා. මේක සිංහල සරල තේරුම. එතකොට නිවුණා වූ කියන වචنين කියවෙන්නේ අවුරුදු 80 දී නිවුණා කියන එක නෙමෙයි අවුරුදු 35 දී නිවුණායි කියන නිවුණායි කියන එක. 80 වෙන් පස්සේ එකම ධර්ම දේශනාවක්වත් කළේ නැහැ. ධර්ම දේශනා කළේ 35 සහ 80 අතර. එහෙනම් නිවිලා ඉඳලා තියෙන්නේ. ඒ ඔස්සේ හිතන්න නිවීම අවශ්‍ය ජීවිතයට කියලා. නිවුණෙන් පස්සේ තමයි ජීවිතේ දුක් නැත්තේ. නිවුණෙන් පස්සේ තමයි ජීවිතේ මරණ බියකුත් නැතෝ යන්නේ. එබැවින් මේ ස්වභාවිත චිත්තය සහ අභාවිත චිත්තය අතර පරතරය තේරුම් ගන්න පුළුවන් නම් අභාවිත චිත්තෙන් ජීවිතයේ දුක් ගෙනත් දෙන බව සහ ස්වභාවිත චිත්තයේදී ජීවිතයේ දුක් අයින් කර දෙන බව තමයි ඊළඟ පියවරේදී අපිට පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එවිට අප විසින් මේ සමාජයේ ජීවත් වෙන විට මේ අභාවිතය කුමක්ද කියන එක තේරුම් ගන්න වෙනවා. අභාවිතය සහ ස්වභාවිතය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වල දිත්ත කියන ක්‍රමය තුල දැන් බලන්න මනෝපුබ්බංගමා ධම්මා කියන ගාථාවේ මනසාචේ පදුට්ඨේන එක පැත්තක් මනසාචි පසන්නේම තව පැත්තක්. අර අර්ධිත්‍ය දෙපැත්ත. වැරදි පැත්ත සහ නිවැරදි පැත්ත. එබැවින් අපිට මේ වැරදි පැත්ත සහ නිවැරදි පැත්ත කා සඳහා දේශනා කළාද කියන එක තේරුම් ගන්න වෙනවා. මේදී බුදුරජාණන් වහන්සේගේ කරුණ පැහැදිලි කිරීම වල පවතිනවා උන්වහන්සේ වදාළ දහම් නොඇතහෙන ජීවිත ගත කරන අය. ඇතැම් විට අපේ බෞද්ධ පවුල්වල පාරම්පරිකව බෞද්ධ වුණ හොඳ සදහවත් අය වෙන්නට පුළුවන් මේ අය. එදා නම් එහෙම ඇසුරක් නොලැබුව අයට මේක සඳහන් කළේ උන්වහන්සේ වදාරන්නේ මේ පිළිබඳව පෘථග්ජන කියන එක. පෘථග්ජන ස්වභාවය කියන ස්වභාවය නම් කෙනෙක් ජීවත් වන්නේ ඔවුන් සතුව පවතින්නේ ස්වභාවිත සිතක් නෙමෙයි අභාවිත සිතක්. එතකොට උන්වහන්සේ පෘථග්ජන ස්වභාවයට සමගාමීව ඉදිරිපත් කරනු ලබන ආර්ය කියලා වචනයක්. ආර්ය කියන වචනෙන් කියනු ලබන්නේ අභාවිතය වෙනුවට ස්වභාවිතය ආරම්භ කළහො ස්වභාවිතය පවත්වාගෙන යන සිතක්. එතකොට අභාවිතය දුක්ගෙන දෙයි ස්වභාවිතය දුක් නැති කරලා දෙයි. තවත් තේමාවකින් කතා කරනවා නම්. එබැවින් ඔබ ඉන්නේ පෘථග්ජන භාවයේ නම් ඒ පෘථග්ජන භාවය තුල තිබෙන මේ අභාවිත බව නැත්තම් ඒ පිළිබඳව කරුණු වටහාගෙන අනුගමනය කරන්න ඇති නොහැකියාව තේරුම් ගන්න වෙනවා. ඒ නොහැකියාව තුල තමයි සැප හොයන මිනිසාට නිරන්තරයෙන් ජීවිතේ පීඩාවම දුකම වෙහෙසම අරන් එන්නේ. මේ පිළිබඳව මා ඔබට මින් පෙර පැහැදිලි කරපු කරුණක අවසන් වාක්‍ය විතරක් කියන්න කැමතියි. මොකද ඒවා නිරන්තරයෙන් කියන්න වටින්නේ නැති නිසා මින් පෙර ධර්මදේශනාවලදී මා මේ වදන පැහැදිලි කරලා ඇති. විසාකාවට බුදුන් වහන්සේ වදාරනවා යංකෝ විසාකේ සතං සුඛානි සතං තේසං දුක්ඛානි කියලා. විසාකාවෙනි මේ ජීවත් වෙන්න ගිහින් යම් යම් ඇලීම් සංඛ්‍යාව ඉහළ යනවා නම් 100ක් දක්වා එහෙනම් දුක් 100ක් තියෙනවා. මේ කතාව ආපහු අරන්ගෙන බුදුරජාණන් වහන්සේ ඇලින් එකක්වත් නැතිට දුක් එකක්වත් නැත කියන නැත කියලා තමයි විසාකාවට වදාරලා තිබෙන්නේ. එතකොට ඇලීම් සංඛ්‍යාව 1 සිට 100 දක්වා හෝ දසදහස් දක්වා ඉහළ යන්නේ අභාවිත චිත්තයක් ඇති කෙනාට. ආපසු 100 සිට 0 දක්වා පහළට ගෙනෙන්න පුළුවන් කමක් තිබෙන්නේ ස්වභාවිත චිත්තය ඇති කරගන්න පුළුවන් කෙනාට. මේ தත්ත්වයන් තේරුම් ගැනීමේදී අපට ටිකක් ගැඹුරට යන්න වෙනවා. ඒ ගැඹුරට යාමේදී බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේහි අනුගමනීය මාර්ග දෙක තේරුම් ගන්න වෙනවා. මේ සමාජයේ අනුගමනීය මාර්ග දෙකක් තිබෙනවා. ඒ අනුගමනීය මාර්ග දෙක මා මෙතන විග්‍රහ කරනු ලබන්නේ ගිහි පැවිදි කියන අර්ථයෙන් නෙවෙයි. දසවස්තුක සම්මාදිට්ඨි සහ ආරි සම්මාදිට්ඨි කියන අර්ථයෙන්. පරපුරෙන් බුදුබව බුදුදහම ලැබුණ අපි බොහෝ දෙනෙක් පාපයේ හොඳ නැති බව විශ්වාස කරලා යහපත් ක්‍රියාකාරකම් මුලේ දෙනවා. එවිට අපිට තියෙන දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කරන ක්‍රියාකාරකම් වලදී යහපත් ක්‍රියාකාරකම් වලට මෙලොව සහ පරලොව වශයෙන් ආයු වර්ම සැබ්බල නම් වූ විපාක හිමි වෙනවා. නමුත් දසවස්තුක සම්මාදිට්ඨිය තුලත් මිනිසා යහපත් වුණාට අර අභාවිත කියන ගතිය තියෙනවා. අභාවිත චිත්තය ගැන ගතිය තිබෙනවා. එබැවින් ආර්ය සම්මාදිට්ඨිය කියන වචන විග්‍රහයේදී තමයි ස්වභාවිත සිත ආරම්භ වෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ උත්සාහය වුණේ උන්වහන්සේ ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන සෑම මිනිසාටම ස්වභාවික සිතක් ලබා දීම. අභාවික සිතකින් ජීවත් වෙන එක නෙවෙයි. එබැවින් අප මේ වත්මන් යුගයේ ජීවත් වෙන වශයෙන් අප ගැන කල්පනා කරන්න ඕන අභාවිත සිතක් අරගෙන දුක් විඳිනවාද ජීවිතයේ සැප හොයමින් බලන්න සැප හොයමින් දුක් විඳිනවාද වචනේ එහෙමයි. ස්වභාවික සිත තේරුම් ගැනීම තුළින් දුක්වලට හේතු අයින් කරගන්නවාද? මෙන්න මේ කරුණ තේරුම් ගන්න වෙනවා. මෙහිදී අප යායුතු වැදගත් අවස්ථාවක් තිබෙනවා. සිදුරු සහිත වහලේ ඇති විට නිවස වැස්සෙන් තෙමෙනවා. සිදුරු සහිත වහලයක් නැති විට ඒ නිවසම වැස්සෙන් තෙමෙන්නේ නැහැ. දැන් මේ සිදුරු සහිත බව කියන්නේ කුමක්ද? එහෙම නැත්නම් යථා අගාරං දුච්ඡන්නං කියන්නේ කොමක්ද? යම්සේ මේ මනාව සෙවිලි නොකිරීම කියලා කියන්නේ මොකක්ද? සැබෑ ආවරණයක් ලැබෙන්නේ නැතිකම. ජීවිතේට ආවරණයක් ලබා දෙනවා. මව්පියන් විසින් කිසියම් ආවරණයක් ලබා දෙනවා. ගුරුවරුන් විසින් තව ආවරණයක් ලබා දෙනවා. ආගම විසින් තව ආවරණයක් ලබා දෙනවා. මේ සියල්ල දසවස්තුක සම්මාදිට්ඨිය තුල නම් මේ බුදුන් වහන්සේ වදාළ සැබෑ ආවරණය නොවේ ඊට පහතින් තිබෙන්නා වූ తాවකාලික ආවරණ මේ සියල්ල. එබැවින් මේ නිවස වැස්සෙන් තෙමෙනවා හා සමානව ජීවිතය ටිකින් ටික දුක් ස්වභාවයෙන් පරිණත භාවයටපත් වෙනවා. දුක් ස්වභාවය ඉහළ යනවා කියන මේ කරුණ තේරුම් ගන්න වෙනවා. මා මෙහිදී දකිනවා මෙන්න මේ වගේ කරුණ. ආයතනයක ස්වාමි සේවක සම්බන්ධතා. නිවසක සහෝදර සහෝදරයන්ගේ සම්බන්ධතා. විවාහයක සැමියා සහ බිරිඳ අතර සම්බන්ධතා. මේවා අලුත් නැවුම්. ආරම්භයේදී හරිම නැවුම් මේ හැම දෙයක්ම. සුන්දරයි. එහෙත් වත්මන් සමාජයේ මේ සම්බන්ධතාව පිළිබඳ සමීක්ෂණයක් කරලා බැලුවොත් ස්වාමි සේවක සම්බන්ධතාවයේ දුරස්ත වෙමින් පවතිනවා. එකට කාලා බීලා ඉන්න සහෝදරයින් තරුණ වයසටපත් වීමත් සමග ඔවුන් අතර දුරස්ත වීමක් පවතිනවා. දුරස්ත වීම කියන්නේ මෙතන ශරීරයෙන් දුරස්ත වීම නෙමෙයි හදවතින් ඔවුන් කර තියෙන සමීප සම්බන්ධතාවයෙන් ලෙන්ගතකම බිඳ වැටෙනවා. ජීවිත අවසානය දක්වා සුවසේ ජීවත් වෙන්න ඕන කියන ආශිර්වාදය සහිතව එක්කන යුගලවල් බොහෝ පිරිසක් අවුරුද්ද 2 3 4 5 යද්දී ක්‍රමයෙන් සුහද බව වෙනුවට ඔවුනොවුන්ට වෛර කරන ඔවුනොවුන් ප්‍රතික්ෂේප කරන ඔවුනොවුන් සමග සුහද බවක් නැති කරන ජීවිත බවටපත් වෙනවා අන්න මේ සමාජයේ ජීවත් වෙනකොට ඔවුන් අතර තිබිය යුතු මේ සුහද සම්බන්ධතාව paludu වී යන්නේ. ඔවුන් හදවතින් ඈත් වුණ අය බවට පත්වන්නේ මෙන්න මේ අභාවිත චිත්තය නිසා. නිසි ආකාරයෙන් සම්බන්ධතාවයන් භාවිතා කරගන්න තේරෙන්නේ නැති නිසා. එබැවින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ සැනසීම හෙව්වාට කෙනෙක් ජීවත් වෙලා මේ අභාවිතය කියන කරුණ වැටහෙන්නේ නැති තාක් කල් ඔහු අභාවිතයේ ඉන්න කෙනෙක්. එවිට සියලු සම්බන්ධතා සුහදත්වයෙන් ඉවත් වෙනවා. සුහදත්වයෙන් ඉවත් වෙනකොට එතන ආත්මාර්ථකාමීත්වය ඉස්සර වෙනවා. ආත්මාර්ථකාමී ඉස්සර වීම වුණාම රිදවන්න, පලිගන්න, එකට එක කරන්න, වනසන්න තමයි කල්පනා කරන්නේ. අන අභාවිත චිත්තේ ක්‍රියාකාරීත්වය හැම විටම යහපතක් වෙන්නේ නැහැ. නමුත් වත්මන් සමාජයේ මිනිසුන්ට අවශ්‍ය වන්නේ රිදවන එකද නැහැ. පලිගන්න එකද නැහැ. වුණොන් විනාශ කරන එකද නැහැ. මේ එකක්වත් අවශ්‍ය නැහැ. ස්කන්ධයත් සියලුම දෙනා ජීවත් වෙන්න කැමති සියලු දෙනා සැනසෙල්ලේ ඉන්න කැමති එසේනම් මේ බාහිර පරිසරය වෙනස් කිරීම තුළින් ලබන්න පුළුවන් ප්‍රතිකර්මයක් නෙවෙයි මේක පාලකීන් කලට ගැලපෙන නීති රීති පනවා පරිසර වෙනස් කරાવી අපිත් කලට ගැලපෙන ආකාරයට නිවාස සැලසුම් ආදී දේවල් වෙනස් කරගන්නේ එහෙම වෙනස් වෙන්න අවශ්‍ය වෙනවා ඊට වඩා බුදුරජාණන් වහන්සේ නිර්දේශ කරනු ලබනවා මේ ස්වභාවිත චිත්තය ඇති කර ගැනීම සඳහා අධ්‍යාත්මිකයෙන් වෙනසක් ඇති කර ගන්නවා මේ අධ්‍යාත්මික වශයෙන් වෙනසක් ඇති කිරීමේදී ඔබට පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම තුළ යා හැකි සීමාවක් තියෙනවා. පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී ඔබට පින්පව් හොඳ නරක හඳුනාගෙන පව් වලින් ඉවත් වී පුණ්‍ය කර්මයන් රැස් කරගනිමින් ජීවිත අවසානයේ මරණයෙන් ජීවිතය කෙලවර කරගන්න පුළුවනි සුගතිගාමි වෙන්නත් පුළුවනි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ පුද්ගලයා සතු තවත් දෙයක් පෙන්නනවා පුද්ගල සංවරයේ ඉක්මවාගේ දහමක්. එවිට අප ළඟ ජීවත් වෙන්නේ පුද්ගලයෙක් වෙනුවට මොහොතින් මොහොත ඉපදෙන මැරෙන ශනික ධර්මතාවයක්. අපි දැන් ජීවත් වෙන්නේ දැන් යම් කරුණක් සමග. ඔබ නම් මෙතන හෝ තවත් තැනක සිටමින් මේ ධර්ම ශ්‍රවණය කරමින් තමයි ජීවත් වෙන්නේ. එවිට ඔබ වෙනත් කර්තව්‍යයක් කරන්නේ නැහැ, කුඹුරු හාන්නේ නැහැ, රාජකාරියට යන්නේ නැහැ, නිදාගන්නේ නැහැ, ආහාර අනුභව කරන්නේ නැහැ. ඒ ඒ කර්තව්‍යයන් විහි අපි වෙනත් කර්තව්‍යයක් සමග එකතු වෙනවා. මෙහිදී අපට තේරෙන්න තෝරන වර්තමාන මොහොතේ අපි කරනු ලබන්නේ එක කාර්යයක් පමණයි. ඒ එක කාර්යය සමග අපි ජීවත් වෙන්න ඕන. මේ එකත කාර්යයේදී අපට මම කනවා, මම නානවා, මම නිදා ගන්නවා, මම වැඩට යනවා කියන විවිධ වචන භාවිතා කරන්න පුළුවෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනු ලබනවා මෙහිදී ඔබ ළඟ සිදුවෙන්නේ ඇතුළතින් ගත් කල අල්ප කෘත්‍යයක්. ඒ කියන්නේ මුගාක් වැඩ අපට පෙනුනට බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා මේ හැම කෘත්‍යකම අතුලාන්තයේ එක කෘත්‍යයක් කියලා. මෙන්න මේ එක කෘත්‍ය සම්බන්ධයෙන් ගත්කල බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මා දෙවෙනි පෙර වශයෙන් පැහැදිලි කරනු ලබනවා අපි හැමදෙනා තුළම දැනගත්තත් නැතත් පිළිගත්තත් නැතත් ශනිකව ඉපදෙන මැරෙන ධර්මතාවයක් තියෙනවා පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම කියන එක. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම දැනගන්න නැතුව අභාවිත චිත්තෙන් මිදෙන්න බෑ. ස්වභාවිත චිත්තයට එන්න බෑ. පංචස්කන්ධයාගේ ඉදීම වීම තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ස්වභාවික චිත්තය දේශනා කරන්නට මුල් වන ඒකකයේ බවට පත්වන්නේ. පංචස්කන්ධයාගේ ඉදීම වීම කියලා කියන්නේ පොතක තියෙන දෙයක් නෙවෙයි. පංචස්කන්ධයාගේ ඉදීම වීම කියලා කියන්නේ ඔබේ ඇසට, කනට, නාසයට, දිවට, කයට හෝ සිතට කිසියක් කිසියම් අරමුණක් ලැබුණාම ඒ අරමුණ තුළ සිදුවෙන කාරණාව සිදුවීම් ටික විශ්ලේෂණය කිරීම. ඔබට කියන්න පුළුවන් එහාට රූපයක් පෙනෙනවායි කියලා. ඔබට කියන්න පුළුවන් දිවට රසයක් දැනෙනවායි කියලා. ඔබට හිතන්න කියන්න පුළුවන් සිතට තරහක් ආවයි කියලා. ඒ විදිහට සයාකාර අරමුණු වෙනවා අපට. මේ සයාකාර අරමුණු වල පැමිණීම බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන ලබනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක ඉපදීම මැරීම කියලා. අන්න අල්ප කෘත්‍ය කියන තැනට එන්නේ. ඉන්ද්‍රියන් හයෙන් වැඩ හයක් වුණාට කර්තව්‍යයන්ට අනුව වැඩ 100ක් හමාරක් වුණාට අන්තිමට මේ සියල්ල ඇසෙන් රූපයක්, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගන්ධයක්, දිවෙන් රසක්, කයෙන් පහසක් හෝ එසේ පස්දර භාවිතා නොකරන්නේ නම් සිතින් එන අරමුණක් සමග කරන කටයුත්ත. ඒ කටයුත්තට කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. මෙහිදී රූප යන්න තේරුම් ගන්න. රූප යන්නට කියන්නේ ඇස නිසා හමු වෙන රූපය. ඒ තමයි අපි රූපයක් බැලීමේදී විඳින්නේ. රූපේ තමයි අපි හොඳයි හෝ නරකයි කියලා විඳින්නේ. ශබ්දයක් ඇසීමේදී ශබ්ද රූපේ තමයි අපි වේදනාවට පාත්‍රය කරන්නේ හොඳයි සපයි නැත්නම් උපේක්ෂා සහගතයි කියලා. මෙසේ ඇස කන නාසය දිව කය කියන හැම එකක්ම සම රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියනා වූ පහ සහ සිතින් එන්නා වූ ලෝභ දේශ මොහ මූලික කොටගත් මනෝ රූපයක් මුල් කොටගෙන වේදනාවකටපත් වෙනවා. වේදනාවකටපත් වෙනවයි කියන්නේ රිදෙනවා කියන එක නෙවෙයි. pāli භාෂාවේ වේදනාව සැප දුක් උපේක්ෂා වේදනා තුනෙන් එකක්. ඒ වේදනාවන් හැඳිනීම සංඥාවයි. ඒ වේදනාවන්ට තියෙන ඇලීම හෝ ගැටීම. ඇලීමේදී ලෝභයත් ගැටීමේදී ද්වේෂයත් කියන කාරණේ හට ගන්නවා. ඇලීම මම කොට ගත්තාම ලෝභ මෝහ. ගැටීම මම කොට ගත්තාම ද්වේෂ මෝහ. එතකොට මෙන්න මේ සංඛාර කියන්නේ මේ ඇලීම මම සහ ගැටීම මම කියන එක. අන්න ඇලීම සහ ගැටීම මම වෙනකොට මේ රූප වේදනා සංඥා සංකාරයෙන් සිදුවන දේ සිදු ආකාරයකින් ප්‍රතික්ෂේප කිරීමකින්තරව පිළිගන්න ලබනවා අය සත්‍යයි කියලා. මෙන්න මේ සංඛාර කියන එකේ ඇලීම මුලාව කියන කාරණේදී තමයි අභාවිතය සිද්ධ වෙන්නේ. අරමුණු රසයේදී මේ සංඛාර කියන එකේදී ඒක සමග ඇලීම නිසා තමයි මුලාව හටගන්නේ. ඇලීමයි මුලාව එකට එකතු වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විසාකාවට වදාළ සූත්‍රයේ මෙතෙන් ගලපපම අරමුණෙහි ඇලීම අල්ලා ගැනීමයි. එතකොට ජීවත් වෙන්න ගිහින් ආරම්භයේදී ඇලීම් එකක් නම් තියෙන්නේ අවුරුදු 10ක් යනකොට 10ක් 100ක් 20ක් යනකොට 20ක් 30ක් යනකොට 30ක් 60ක් යනකොට 60ක් 90ක් ජීවත් වෙන 90ක් අභාවිත චිත්තේදී ඇලෙන සංඛ්‍යාව ඉහළ යන්න යන්න දුක් වැඩි එහෙනම් ඒ උපරිමය කරා ඇලෙන සංඛ්‍යාව ඉහළටද ගෙනියන්න ඕන අපි ඇලෙන සංඛ්‍යාව ධර්මයේ තේරුම් ගත්ත දවසේ ඉඳලා පහළටද ගෙනියන්න ඕන අපි මේ අභාවිතයට තව නමක් කියන්න මම කැමතියි. බුදුරජාණන් වහන්සේ වදාළ ශාස්ත්‍රීය වචනයක් මේකට තිබෙනවා. අභාවිතයේදී උන්වහන්සේ වදාරන්නේ මගේ මම මගේ ආත්ම කොට ගන්නවායි කියලා. මොනවද මගේ මම මගේ ආත්ම කොට ගන්නෙ කියලා ඇහුවම උන්වහන්සේ වදාරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට එන දේවල් තමයි මගේ සහ මම සහ මගේ ආත්ම කොට ගන්නෙ කියන්නේ. එතකොට අපේ බෞද්ධ පින්නතුන් විශේෂයෙන් තේරුම් ගන්න ඕන මේ මම කියන වචනේ විග්‍රහය ඉතා ගැඹුරුයි කියන එක. ඔබට මම සම්මා සම්බුද්ධ කියන වචනය පොතෙන් හමු වේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්. ඔබට කතා කිරීමේදී මම අම්මා කෙනෙක්, මම තාත්තා කෙනෙක්, මම ගුරුවරියක් කියලා කියන්න සිදු වේවි. ඒ මම කියන වචන භාවිතය නෙවෙයි මෙතන බුදුන් වහන්සේ පැහැදිලි කරන මම කියන එක. ඒක භාවිතා කරන්න එහෙම. ඊට වඩා ගැඹුරු කරුණක් තියෙනවා. ඒ ගැඹුරු කරුණේදී මම කියන්නේ ශරීරයටත් නෙවෙයි. ශාරීරිකව මෞප්‍යන සහතින් ඉන්න පුද්ගලයා ජීවිත අවසානයේ දක්වා ජීවත් වෙනවා. එහෙම මමත්වයා මම කියන ස්වභාවයක් භාවිතා කරන්න. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ වදාරන්නේ ඒ ඒ මොහොතේන හැඟීම. රූපේදී රූපකාමයේ, ශබ්දේදී ශබ්දකාමයේ, තරහේදී තරහව, ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව, බයේදී බය, වෛරයේදී වෛරය, කෑදරකමේදී කෑදරකම, රාගයේදී රාගය. ඒවා එක එක හැඟීම්. මේ හැඟීම් සිතට එනවා ආපු හැඟීමට වහල් වී කය වචන ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අභාවිත චිත්තේ ස්වභාවය. හැඟීම් සිතට එනවා, හැඟීම් වලට වහල් වෙනවා, වහල් වී කය වචනට ඒවා දෙනවා. අන්න මේ සමාජයේ හානි විනාශ කරදරකාරී ස්වභාවයන් අන් අයට කරදර මේ සියල්ල සිදු වෙන්නේ මේ අභාවිත චිත්තේ ආපුහම ඒ අදහස් පාලනය කරගන්න බැරුව කයට වචනට දීම තුළ. දැන් මෙහි ප්‍රතිඵලය කුමක්ද? ප්‍රතිඵලයේ චිත්තසංතානගතව ලෝභය, දේශය, මෝහය කියන මේ මූලික තුන යටතේදී තවත් ආකාරයෙන් කතා කරනවා නම් 11 ආකාර ගින්නක් දැල්වෙන්න පටන් ගන්නවා. මේ ගින්න සම්බන්ධයෙන් රාගෝච, දෝසෝච, මෝහෝච ව්‍යාධි, ජරාච, මරණං පිච්ච ශෝකමේව පරිදේව දුක්ඛං පිච්ච දෝමනස්සං පායාසු ඒකාදසාග්ගිමාහු. රාග, දේශ, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව දුක් දොම්නස් සැලපීම. දැඩි වෙහෙස මෙන්න මේව හදවතේ ඇවිලෙන එක තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ දුක්ගින්න කියලා. මේ ස්වභාවයන්ට පත් වෙන අය මේවායින් විඳවන අය සිහිමුර්ජාව වැටෙනවා. කලන්ත හැදිලා වැටෙනවා. රුධිර පිරෙන ඉහළ යනවා. හදයාබාර හැදී මිය යනවා. එහෙම නැත්නම් ජීවිතේ විනාශ කරගනු ලබනවා. ඒ බඳු පීඩාවන්ටපත් උනාය කියාවේ මේ සමාජයේට මම විතර දුක් විඳපු කෙනෙක්. මේ සංසාරේ මේ ජීවිත ලංකාවේ නැතුව ඇති කියලා. අන්න මේ විඳවීම අපට ආවේ ඇයි? මෙන්න මේක තමයි බුදු සමයෙන් පෙන්වන දුක. මතක තබා ගන්න. ඒ විඳවීම අපට ළමා කාලේ තිබුණේ නැහැ. කිසිවෙකට තිබුණේ නැහැ. ආගම නිසා රිදුනද ඔබට? ජාතිය නිසා රිදුනද? කුලය නිසා රිදුනද? අලාභය නිසා රිදුනද? කෙනෙකුගේ මෙයාම නිසා රිදුනද? අවුරුදු 4ක 5ක දරුවෙකුගේ මානසිකත්වයේ දෙස බලන් ඉඳලා නිරීක්ෂණය කරන්න. මේ ලෝකෙ සිදු වෙන අටලෝම දහමට අයිති කිසිම දෙයක් රිදෙන්න කාරණා නැහැ ඒ දරුවට. අන මේ අටලෝ දහමට ආති කාරණාවන් ස්වාභාවික සංසිද්ධියක් සිදු වීමක්. අප මේවට යම් වටිනාකමක් දෙනවා ජීවිතයේදී. ඒ වටිනාකමේදී ප්‍රිය හතරයි අප්‍රිය හතරයි කියලා බෙදා ගන්නවා. ප්‍රිය හතර සමග ඇලීමක් ඇති කර ගන්නවා. එතකොට ලෝභ. අප්‍රිය හතර සමග ගැටීමක් ඇති කර ගන්නවා. එතකොට මෝහ. මේ දෝෂ. ඇලීමම ලෝභේ මමයි ගැටීමම දොයසේ මමයි. අන්න ලෝභ මෝහ කියන්නේ ඇලීම මම වෙනවා. ද්වේෂ මෝහ කියන්නේ ගැටීම මම වෙනවා. එතකොට මෙන්න මේ ජීවිතයේ ඇලීමෙන් ඇලීම මමත්වෙන් ගැනීම, ගැටීම මමත්වෙන් ගැනීම කියන එකට කියනවා ලෝභ කරනවා, ද්වේෂ කරනවා, මෝහ කරනවායි කියලා. මෙන්න අභාවිත චිත්තය. මෙන්න අභාවිත චිත්තයෙන් ජීවත් වෙන්න ගියාපුවම අර අපි කියමුකෝ නගර සභාවෙන් එන්නේ නැහැ. ඒ වගේ තැනක කුණු කොට ගහලා තියෙනවා. ගෙනියන්න එන්න ඕනේ දිනපතා. අද ටිකක් තියෙනවා හෙට ආවේ නැත්නම් තව ටිකක් ගොඩ ගහනවා තව ටිකක් ගොඩ ගහනවා මෙහෙම ඊට පස්සේ ටිකක් කරලා යනකොට මේක කුණු කන්දක් වෙනවා ළඟින් යන්න බැරි තරමට දුර්ගන්ධය හමන්න සිද්ධ වෙනවා අන්න ඒ වගේ මේ අභාවිත සිත්තෙන් සිත තුළ කුණු එකතු කිරීමේදී තමයි ජීවිතයේ දුක් වැඩි වෙන්නේ මේක තේරුම් ගන්න ඕන වර්තමාන ජීවත් වෙන අය මේ සඳහා ස්ත්‍රී පුරුෂ ભેදයක් ගිහි පැවිදි ભેදයක් අවශ්‍ය නැහැ බුදුරජාණන් වහන්සේ මානව හිතවාදියෙක් භික්ඛු හිතවාදියෙක් නෙමෙයි භික්ඛුණී හිතවාදියෙක් නෙමෙයි බුදුන් වහන්සේ මානව හිතවාදියෙක්, සත්ත්ව හිතවාදියෙක්, පරිසර හිතවාදියෙක්. නමුත් මේ සත්වයින්ට හෝ පරිසරයට මේ කියන தත්තට යන්න බෑ. මිනිසුන්ට පුළුවන්කමක් තියෙනවා අභාවිත චිත්තයේ තියෙන දූෂිත ස්වභාවය. කලබලකාරී ස්වභාවය, දුක්ගෙන දුක්ගෙන දෙන ස්වභාවයේ තේරුම් අරගෙන අභාවිත චිත්තෙන් මිදෙන්න කටයුතු කිරීම. මේ අභාවිතයට මම ඊළඟට වචනයක් යොදන්න කැමතියි. ඒ වචනෙට කියන්නේ පාලියෙන් නම් ඒතම් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එහෙම නැත්නම් ඔබ කතා කරන භාෂාවෙන් නම් නিত্য සුඛාත්ම. එවිට පෘථග්ජනයයි කියලා කියන්නේ සියලු සංස්කාර ධර්මයන් නিত্য සුඛාත්ම කියන ධර්මතාවයේ ධර්මයක් වශයෙන් පිළි අරගෙන ජීවත් වෙන්නාට. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝට හෙළි කරලා දාන ධර්මයේ තුල සියලු සංස්කාර ධර්මයන්ගේ සැබෑ ස්වභාවය නিত্য සුඛාත්ම නොවේ. අනිත් දුක්ඛානාත්ම බවයි. එහෙනම් නිත්‍ය සුඛාත්ම භාවයේ නැමැති දැක්මේ සිට අනිදුක්ඛානාත්ම භාවයටපත් වෙන්න ඕන, පෙරලෙන්නට ඕන. නිත්‍ය සුඛාත්ම භාවය අභාවිත චිත්තයයි, අනිත්සුඛානාත් අනාත්ම භාවයේ ස්වභාවිත චිත්තයයි. අභාවිත චිත්තය තුළ එක්රැස් වුණා වූ කුණු කන්දල් නැත්නම් ලෝභ දේශ මොහ මූලයන් ස්වභාවිත චිත්තයේදී එකින් එක අස් කරගනිමින් අර විසාකට අදාළ පරිදි දුක්වලට හේතු 100 100 සිට 99ට 99 සිට 98 ආදී වශයෙන් පිළිවෙලින් ගෙනෙමින් එකක්වත් නැති තැන දක්වා ස්වභාවිත චිත්තය භාවිතා කිරීමෙන් ගේන්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ විශ්ේ කරන්න පුළුවන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධාම තේරුම් අරගෙන සැනසීම සඳහා අපට කරන්න පුළුවන් දේ. ඕනෑම කෙනෙකුට මතක තබා ගන්න. මේ දේ තේරුම් ගන්න පුළුවනි නම් ඊට පස්සේ උට අනුගමනීය ක්‍රියාමාර්ගය සහ නව අනුගමනීය ක්‍රියාමාර්ගයකට එන්න වෙනවා. අනුගමනීය ක්‍රියාමාර්ගය කියලා කියන්නේ ස්වභාවිත චිත්තය භාවිතා කරපු එක. හැම දෙයක්ම ලෝකෙත් එක්කලා තියෙන සම්බන්ධතාව බාර අරගෙන ඊට අදාළ ආයතන වටිනාකම් ගොඩනගා ගැනීම. හැම දෙයක්ම මමත්වයෙන් ගැනීම. මගේ මම මගේ ආත්ම. මේකට තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ. ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝමයාත්තා. ඒ මගේ, ඒ මම, ඒ මගේ ආත්මය. මෙන්න මේ ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝමයාත්තා සංකල්පයෙන් ජීවත් වීම තමයි මේ ලෝකයේ තුල මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්නේ. නැත්නම් අවුව නෙවෙයි, වැස්ස නෙවෙයි, පින්න නෙවෙයි. ඒවා නෙවෙයි. බාහිර ලෝකයේ සිට සාදු සිද්ධීන් නෙවෙයි. අතක තබා ගන්න. සිද්ධීන් සමග අපි ඇති කරගන්නා වූ බන්ධනය නිසා අපි ඒවට බැඳෙනවා. සිද්ධීන් වෙනයි, බන්ධනය වෙනයි. මේ නිසා තමයි සිද්ධීන් වෙනසක් සහ බන්ධනය වෙනසක් නිසා තමයි අපට දුකින් මිදෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපට ලෝකේ දුක් ගෙනත් දෙන්නේ සිදුවීමම නම්. කවමදාකවත් බුදුරු ධර්ම දේශනා කළත් අපට මේ ලෝකේ දුකින් මිදෙන්න පුළුවන්කමක් නැහැ. සිදුවීම සහ බාර ගැනීම අතර පරතරයක් තියෙනවා. සිදුවීම සිදු වුණාමයි. දැන් මාගන්ධියාව බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා. අර පරණ තරහක් මුල් කොටගෙන. ආනන්දහාමුදුරුව මොකද කරන්නේ? දුක් වෙනවා, විඳවනවා. ඒ නිඳාව බාර අරගෙන අපි මෙහෙන් යම් කියලා කියනවා. අන්න බාර ගැනීම. බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඔය ගණන් ගන්න ඕන නැහැ. හෙට දවසේ ඔක සංසිඳලා ආවි. අන උන්වහන්සේටගේ බාර ගැනීම ස්වභාවයෙන් උන්වහන්සේ ස්වභාවිත චිත්තයේදී නිදහස් වෙලා හිටියා. දැන් බැනීම තිබුණා බාර ගැනීමක් තිබුණ නැහැ නිසා දුකක් නැහැ. ඔබටත් මෙහෙම සමාජයේ ජීවත් වෙනකොට නින්දාව කළාට බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් අලාභයකදී බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ආයසකදී බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඔබ අකමැති සියලු කාරණා ලෝකෙ සිදුවෙද්දී ඒවට කේන්ති ගන්න යන්නේ නැතුව, පරිගන්න යන්නේ නැතුව, රිදවන්න යන්නේ නැතුව, ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් එතන තියෙන සැනසීමට තමයි නිවීම කියලා කියන්නේ. මේක හිත හදලා කරගන්න ඕන දෙයක්. මල් පහන් පූජා කළ පමණින් හරි බුද්ධ පූජාවක් පැවැත්වීම හරි සිල් සමාදන් වුණ පමණින් හරි මේක ඉට්ටු වෙන්නේ නැහැ මතක තියාගන්න. ඒකක්වත් වැරදි කියලා සමාජයට අපි කියන්නේ නැහැ. ඒවා අයිති වෙන්නේ ආමිෂ පූජාවන්ට. ඒවට පින් සිදු වී පින් විපාක හිමි වෙනවා වරුණාම පින් සිදුවීමේ විපාකයේ ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙකුට අටලෝ දහමෙන් මිදීම හමු වෙන්නේ නැහැ. අටලෝ දහම ලෝක ස්වභාවයක්, බාර ගැනීම පෞද්ගලික ස්වභාවයක්. දැන් මෙහෙම කල්පනා කරන්නකෝ. ඔබ ඔබේ නිවසේ ඥාතියෙක් නියොබස් ඉන්නවා. ඔබ අඬනවා දුන්නවා වැළපෙනවා. ඔබට සම්බන්ධතා තියෙන හිතවත් අයට මේ ඥාතිත්වේ නැහැ. ඔවුන් ගෙදරට ඇවිදින් ඔබේ හිත හදන්න හදනවා ගණන් ගන්න එපා කලබල වෙන්න එපා ඔවුන් අඬන්නේ නැහැ. ඒ මරණයමයි ඔවුන්ටත් දැනෙන්නේ. ඔබ බාර ගන්න නිසා අල්ලා ගන්න නිසා අඬනවා. අරයාට බාර ගැනීමක් නැති නිසා ඇඬීමක් නැහැ. ඒ ඔබ හිතවතාගේ ගෙදර මරණයක් සිද්ධ වෙනවා. එදාට ඔබ ගිහින් ඔහුට කියනවා කල ගණන් ගන්න එපා බාර ගන්න එපා. ඔවුන් අඬනවා වැළපෙනවා. ඔබට ඇඳීමක් කලවීමක් නැහැ. මොකද ඒක බාර ගැනීමක් නැති නිසා. මේකෙන් උදාහරණයක් මම මේ පෙන්වුවේ. මේ ලෝකෙ දුක් ගෙනත් දෙන්නේ සිදුවීම නෙවෙයි බාර ගැනීම. මේ බාර ගැනීමට කියන්නේ නිත්සුකාත්ම වශයෙන් ගන්නවයි කියලා. ඒකයි මේ ලෝකෙනි සිදන සිදුවීම් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත්තා. ඔය තුලින් සිත අපිරිසිදු කරගනු ලබනවා. ලෝභයට බැඳෙනවා, ද්වේෂයට බැඳෙනවා, මෝහයට බැඳෙනවා, ඊර්ෂ්‍යාවට බැඳෙනවා, වෛරයට බැඳෙනවා, නොඑක් කාරණාවලට බැඳෙනවා. ඒ බැඳීම තමයි ජීවිතේ හිරගයක් බවට පත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදන්නේ මරණින් පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ මරණින් පස්සේ බන්ධවලින් මිදෙන්න කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මතු ජීවිතයක ඉපදී බන්ධනවලින් මිදෙන්න කියන එක නෙමෙයි. අද මේ බන්ධනවල ස්වභාවය උපරිමය දක්වා ගෙන යන්නේ නැතුව දැන් මට්ටමින් තේරුම් අරගෙන ඊටර ටික අඩු කරගන්න. මේ සියල්ලට තව වචනයක් කියන්න වෙනවා. ඒකත් තේරුම් ගන්න වෙනවා. ඒ තමයි අපි පැහැදිලි කළා වූ නিত্য සුඛ ආත්ම බවට පත්වන්නේ මොනවාද? සියලු සංස්කාර ධර්මයන්. සියලු සංස්කාර ධර්මයන් කියන්නේ මොනවාද? අන්න ඒ විට මේ ධර්ම දේශනාවල තවත් තැනකට ගැඹුරු තැනකට මට එන්න සිද්ධ වෙනවා. අපි ක්‍රමයෙන් පැහැදිලි කරන ධර්ම දේශනා මාලාවක ඉන්නේ. මේ වත්මන් සමාජයේ බෞද්ධයින්ට තාමත් බොහෝ දෙනාට මේ පෘථග්ජන අභාවිත චිත්ත ඇති අයට බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා කියන්නේ බාහිර ලෝකේ තියෙන වස්තුන්ගේ කැඩී බිඳී යාම. මෙතනින් එහාට කවුරුත් හොයන්නේ නැහැ. නමුත් බාහිර ලෝකයේ වස්තුන්ගේ කැඩී බිඳී යාමක් ත්‍රිපිටකයේ අනිත්‍ය වශයෙන් සඳහන් කරන්නේ නැති බව ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම තේරුම් ගන්න. ඒක දැනගත්තයි කියලා අපට ලැබෙන නිවීමක් නෑ. ඒක දැනගන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි. අන්‍ය ආගමිකයෝ ලෝකේ ඉන්න ඕනෑම කෙනෙක් මේ වස්තුන්ගේ දිරායාම දන්නවා. නමුත් ඒකෙන් අපට ලැබෙන සැනසීමක් නැහැ. සංස්කාර ධර්මයන් කියන්නේ බාහිර වස්තුන්ට නෙමෙයි ත්‍රිපිටකේ. සංස්කාර ධර්මයන් කියලා කියන්නේ අර මං ඉහලින් සඳහන් කළා වූ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණවලදී ඒ අරමුණ හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්ම පහක් හට ගන්නවානේ. ඒ ස්කන්ධ ධර්ම පහේ සංකාර කියලා එකක් තියෙනවානේ. ඒ සංඛාරයට එන જાති වර්ගයක් තියෙනවා ජීවත් වෙන්න ගත්තාම. දැන් මේ පව් කරනකොටත් මේ රූප වේදනා සංඥා සංකාර පහ හටගන්නේ. එතකොට සංකාර ස්කන්ධය හටගන්නේ මොනවද? පව් චේතනා නැත්තම් අපුඤ්ඤාවි සංකාර. පව් කරන්න හොඳ නෑ කියලා ස්කන්ධ පහ පරිහරණය කරනකොට එතන හටගන්නේ පුඤ්ඤාවි සංකාර. ඒ දෙකම අතහැරලා වනාන්තරගත වුණ අය වික්ෂ සමාජයේ ඉන්දියා සමාජයේ ධාන කුසල් කියලා දෙයක් මෙතන සංකාරස්කන්ධයට එකතු කරගත්තා. එතකොට ආනිජ්ජාවි සංකාර. දැන් මේ සංඛාර ස්කන්ධය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම සංඛාරා පරමා දුකා යනුවෙන් ධම්මපදය තුළ පෙන්වලා තිබෙනවා. ලොකුම දුක සංඛාරයයි. දැන් සංඛාරේ මම කොට ගත්තාම සංඛාරයෙන් පරලෝ යනකොට අපුඤ්ඤාවි සංඛාරයෙන් අපාය යන්න පුළුවන්. පුඤ්ඤාවි සංඛාරයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න පුළුවන්. ආනිජ්ජාවි සංඛාරයෙන් රූපී අරූපී බඹතලවල යන්න පුළුවන්. එතකොට මේ සංඛාර සසර පැවැත්ම ලබා දෙනවා. ගාතාව මම ගන්නම් කුද්දකනිකායේ. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චයා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඔබට යම් කිසි දුකක් හට ගන්නවා නම් ඒ සියල්ල සංඛාර පදනම් කොටගෙනයි. සංඛාරංච නිරෝධේන මේ සංඛාරයන් නිරෝධ කිරීමෙන් නැති දුක්ඛස සම්භවෝ දුකක් හට ගැනීමක් නැත. දැන් එහෙමනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති බුද්ධ වචන සබ්බේ සංඛාරා නිච්ඡාති අභාවිත චිත්ත ඇති පුද්ගලයාගේ දර්ශනය. මේකට තමයි බුදුරජාණන් වහන්සේ දේශ බලාන පස්සෙන් පස්සට යනවා කියලා කියන්නේ. ඇහුවොත් බුද්ධං සරණං ගච්ඡාමි. ඇහුවොත් බෞද්ධ. ඒ වුණාට බුදුන් වදාලා ධර්මයේ වෙනුවට ඈතින් ඈතට සංකාරය මම කොට අරගෙන සංකාර රැස් කරගන්නින් යනවා. මෙන්න අභාවිත චිත්තය. මේ අභාවිත චිත්තයේදී සිදුවෙන දේ තමයි අර මම මතක් කළේ නගර සභාවෙන් එන්නේ නැති විට ගේට්ටුවේ ඉස්සරහා තියෙන කුණුගොඩ දිනෙන් දින ඉහළ යන්නේ නැවත නැවත ඒකට කුණු දාන නිසා. අන්න ඒ වගේ අරමුණ තුළ එන්නා වූ හැඟීම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීමේදී නැවත නැවතත් ඒක වැඩෙනවා. සිත ඇතුළත ලෝභ, ද්වේෂ, මෝහ මූලයන් වැඩෙනවා. තණ්හානුසය වැඩෙනවා කියන්නේ මේකට. එවිට බාහිරේ තියෙන හැම දෙයක් සමග ඔහුට ඇලෙන්න නැත් වෙනවා ගැටෙන්න සිද්ධ වෙනවා. මේ ගැටෙන්න සිදු වුනහම අවුව වැරදි, වැස්ස වැරදි, පින්න වැරදි, ලාභේ වැරදි, අලාභේ වැරදි, රෝග පීඩා වැරදි, අම්මා වැරදි, තාත්තා වැරදි, කතා කළත් වැරදි, කතා නොකළත් වැරදි. මොකක්වත්ම හොඳ දේවල් නැහැ. ඔය අභාවිත චිත්තෙන් මහලු වයසට ගිය අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි අසුර කරලා බලන්න සතුට වෙන්න මොනවද තියනවද කියලා. ඇයි මේ ජීවිතේ හිරලිය හදාගන්නේ මෙහෙම? එදවින් ඊතා ඉක්මනින් ධර්මස්සෝණය කරලා මේ ලෝභ දේශ මොහයන්ගේ නගින කලාව හිරගෙදර හදා ගන්න කලාව වෙනුවට ස්වභාවිතේ භාවිතා කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න වෙනවා. එෙහිදී බුදුන් වහන්සේ වදාහරනු ලබන්නේ ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න. අන්න ස්වභාවිතයේදී ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්ම පැත්තට හැරෙනවා. අභාවිතයේදී ස්කන්ධ පංචකය නිත්‍යස්කාත්ම පැත්තට ගන්නවා. එබැවින් මම මගේ මගේ ආත්ම සංකල්පය අභාවිත චිත්තයයි. හැම කාරණයකදී මට බැන්නා, මට ගැහුවා, මට පාඩුවක් කළා, මට මදිකමක් කළා. ආදි වශයෙන් මේ හැම දෙයක්ම බාර ගැනීමයි මම කියලා කියන්නේ. මම කියන අකුරු දෙක හෝ ශරීරය නෙවෙයි. ඒ ඒ හැඟීමේ අල්ලා ගැනීම මම. බුදුන් වහන්සේ වදාරනවා උපාදා පරිත්තස්සනංච වෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච කියලා. මේ අරමුණු අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරමි. අල්ලා ගැනීම අභාවිතය නොවේද? අල්ලා නොගැනීම ස්වභාවිතය නොවේද? ස්වභාවිතයේදී අල්ලාගත් දේවලුත් ඉවත් වෙනවා. අලුතින් අල්ලාගන්න නැත්නම් ආයෙ දුක් උපදින්න හේතු ඉතුරු වෙන්නේ නැහැ. මේ දුක් ගෙනත් දෙන්නේ මේ අල්ලා ගැනීම තුළ සිත ඇතුළත පදිංචි වී පවතිනා වූ තණ්හානුසය නැමැති හේතු. අපි ඒකට යට හිත කියනවා, භවංගසිත කියනවා, නිදිගත් සිත කියනවා වචන ඕන නැහැ. තමා එකතු කරගත්ත කුණු ටික. අභාවිත චිත්තයේදී කුණුකරට කුණුබඩ ගහනවා නිසුකාත්ම සංකල්පය අභාවිත චිත්තයයි. අන්න සිහිය එන්න ඕන මෙතෙන්ට. සිහිය ආවහම තමයි අභාවිතයේ වෙනුවට අල්ලාගෙන ඉදිරියට තැබීම වෙනුවට අවසන් කරන්න වර්තමාන මොහොතේ කෙනෙකුට හිතෙන්නේ. කෙනෙක් බැන්නාම කේන්ති එන්න පුළුවන්. කේන්ති ඇවිදින් බනින්න ගියොත් දුරදිග ගිහින් ගහගෙන මරාගෙන කපාගෙන කොටාගෙන අවසන් වෙනවා අන්න අභාවිතයේ ප්‍රතිඵලයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා බැනීම වෙනයි බාර ගැනීම වෙනයි. ඔබට බාර ගන්න නැතුව ඉන්න පුළුවන් නම් එහෙනම් මම නොයනවා නම් ප්‍රතික්‍රියා දක්වන්න කායට වචනට දෙන්නේ නැත්නම් මේක ඉවර වෙනවා. සිත තුළ ඉවර වෙනවා. සිත තුළ ඉතුරු වෙනවට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. සිත තුළ ඉතුරු නොවි අවසන් වෙනවට කියනවා අනිදුක්ඛානාත්ම කියලා. අන්න බුදුරජාණන් වහන්සේ සියලු දෙනා සඳහා නිර්දේශ කළ භාවනාවන්නේ මෙයයි. ධර්මයේ තේරුම් ගත්තන් පස්සේ එදිනදා ජීවිතයේදී මේ රැස් වෙන කුණු වෙනුවට ඒවා අස් කරන්නට අයින් කරන්න පුරුදු වෙන්න අතහැරීම බාහිර වස්තු අම්මා තාත්තා ගෙවල් දොරවල් අතහැරීම නෙමෙයි ලෝභය අතහැරීම, ද්වේෂය අතහැරීම, මෝහය අතහැරීම, ඊර්ෂ්‍යාව අතහැරීම, සමස්ත වශයෙන්ගත් කල තණ්හාව අතහැරීම, තවත් වචනකින් කියනවා නම් මමත්වය අතහැරීම. සමාජයට දුක් ගෙනත් දෙන්නේ තමා විසින් ඇති කරගන්නා වූ මමත්වයයි. මමත්වයේ වැඩි වෙන්න තරමට ජීවිතයේ දුක් වැඩි වෙනවා. මේකට කියනවා අහංකාරය කියලා පාලි භාෂාවෙන්. අහං කියන්නේ මම කාර්යය කියන්නේ කර ගැනීම. එතකොට ඉඩකඩම් වතු පිටි ගෙවල් දරවල් ලෝභ අලෝභ දේශ අදෝහ ලෝකම් පුංචිකම් ඕනෑම දෙයකින් දුප්පත්කම් ඕනෑම දෙයකින් අහංකාර වෙන්න පුළුවන්. ඕන දෙයක් අල්ලාගත්තොත් මම හැදෙනවා. අල්ලා ගැනීමෙන් තැවුල. අන්න අභාවිත චිත්තේ හැම දෙයක්ම මෙසේ අර මේ මේ කුණු අදින උපකරණයක් වගේ සියල්ල බාර ගන්න පටන් ගන්නවා. මේ නිසා ජීවිතයේ දුක් ගොඩකටපත් වෙනවා අපිට. දැන් මේවා අපිට තේරුම් ගත්ත දවස් ඉඳලා අයින් කරන්න පුළුවන්. අයින් කරගෙන යනකොට මේ දුක් වලට හේතු හිතේ නැති විට බාහිර සිද්ධීන් සමග ගැටෙන්න හේතුවක් නැතුව යනවා. ඒක තේරෙන්නේ එහෙම ගැටීම් අඩු වෙනකොටයි. අවසානිය දක්වා දියුණු කරගෙන යන එකට සතිපට්ඨානය වඩනවා කියනවා. අවසානිය දක්වා වැඩෙනවට සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් භාවයටපත් වෙනවායි කියලා කියනවා. මේවා මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. නමුත් සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම කියන වචනේ ගැඹුර තව ටිකක් තේරුම් ගන්න වෙනවා. පාසල් ගිහින් අධ්‍යාපනය ලැබුව පමණින් හෝ විභාගෙදලා පාස් වෙන පමණින් හෝ සියලු සංස්කාර ධර්මයන් කවුරුත් දැනගන්නේ නැහැ. ඒ අනිදුක්ඛානාත්මය දැනගන්නේ නැහැ. වචනයක් මා කියන්නම්. සියලු සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම වශයෙන් දැනගන්නවා කියනවට තමයි සෝවාන් වෙනවා කියන්නේ. සෝවාන් වුණ පුද්ගලයාට එතනින් එහාට තමයි මේ ස්වභාවිත චිත්තය වැඩි දියුණු කරන්න පුළුවන්කමක් තියෙන්නේ. සෝවාන් නොවු පුද්ගලයන් ගාව තියෙන අභාවිත චිත්තය. අභාවිත චිත්තෙන් දුක් විඳ විඳ මිය යනවාට වඩා නිසුකාත්ම සංකල්පයේ නැමැති හිරගේ ඉන්නවට වඩා බුදු පියාණන් වහන්සේ ලෝට එලි කරවා දාලා වූ අනිදුක්ඛානාත්මය නැමැති මේ ස්වභාවිත චිත්තය භාවිතා කරන හැටි කල්යාණ මිත්‍ර සේවණයෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් හොයාගන්න. හොයාගෙන අදාද අදාදම මේ ධර්මයේ දැකීමෙන් බුදුන් දකින පිරිසක් බවට පත් වෙන්න. ඒ මානසික වශයෙන්ගත් කල මානවවාදී සමාජයක්. ඊර්ෂ්‍යා කරන්නේ නැති, පලි ගන්න නැති, එකට එක කරන්නේ නැති, හිංසා කරන්නේ නැති, හොර කරන්නේ නැති, බොරු කරන්නේ නැති සමාජයක් වර්තමානයේ ස්ථාපිත වෙනවා නම් ඊට වඩා හොඳ ලෝකයක් තවත් තියෙයිද? වර්තමාන ලෝකේ හැදෙන්නේ අභාවිත චිත්තය තුලින් නෙමෙයි. වර්තමාන ලෝකේ හොඳ මිනිසුන් බිහි වෙන්න ඕනේ බුදුන් වහන්සේ වදාළ ස්වභාවිත චිත්තයෙන්. ඔබ සෑම සියලු දෙනාට ඒ ස්වභාවිත චිත්තය පිළිබඳ තේරුම් ගැනීමට අවශ්‍ය උපකාරයක් පිණිස සම්පූර්ණ අංග සම්පූර්ණ ධර්ම දේශනාවක් කියලා මම මේක කියන්නේ නැහැ. තවදුරටත් ඔබ ඒවා තේරුම් ගන්න එසේ ස්වභාවිත චිත්තයකින් කටයුතු කර සැනසෙන ජීවිතයක් ගත කර ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණය ඔබ හැම දිනාට හේතු වාසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් අප මේ මොහොතේ ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබමු මතු උපදිනා ජීවිතවලදී බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනය ලබා තිලක්ෂණයේ අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීමට හේතු ආසනා වේවාද කියා ප්‍රාර්ථනා කරගන්න. විශේෂයෙන් දීර්ඝායස ප්‍රාර්ථනා කරන්නා වූ හැමදිනාට දීර්ඝායු සම්පත් පිණිස හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ සාදායකත්වය දරුව හැමදිනාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ පිණිස මේ ආනිසංස සහ අවබෝධ හේතු වේවා. රැකිය ආදී කටයුතු සාර්ථකත්වයේ යන්නේන ගමන් මන සාර්ථකත්වයේ පිණිස හේතු වේවා. පවතිනා වූ රෝග පීඩා අවම කර ගැනීම පිණිස හේතු වේවා. වේවා පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීම පිණිස හේතු වේවා ඔබ හැම දිනාටමත් බුද්ධ ආදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනයන් ලබා තිලක්ෂණයේ ගැඹුරු අටහා ගැනීම තුළින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවෙන් සැනසීම පිණිසත් හේතු ආසනා වේවායි අප විසින්ද හිතසිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පෙරවන් සරණයි සාදු සාදු සා අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශකයන්න් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සර්. ත්‍රිවන් සරණයි.